තව ගැතෙනම සිත සමාධිගත වේගෙන එද්දී තදබල කකුලේ වේදනාවක් එනවා එය හරිම බාධාවක් අනුකම්පා කරේට පිළියමක් කරලා දෙන්න කියලා කියනවා දැන් මේක මම මුට ඉස්සෙල්ලා කියා තිබුණා කාග ලෝභයේ ද්වේෂයේ මෝහයේ කියන මේ පාප ධර්ම නිසා හදගත්ත චිත්තද රූප ඒ චිත්තක්ෂණයේ ඉක්ම යනකොටම උත්තුජ රූප වාටපත් වෙලා ශරීරය ඇතුළු කරන එක්තරා කිරණ ධාරාවක් වශයෙන් පිටනා විෂ කාන්දමක් වශයෙන් අන්න ඒ කිරණ කාන්දමට තමයි එකතු වෙලා හිටන් කන බොන ආහාරවල තියෙන දේවල් වාත පිත්ත සෙම්හ කියන කොටස් වලට බෙදිලා ශරීරයේ ඒ දැන පිහිටා. ඉතින් මෙන්න මේවා පිහිටලා තිබුණාට පස්සේ මේ ආර්ය භාවනාවක ධර්ම බලාගෙන යනකොට ඒකෙන් අර විස කිරණ පිට කරන විදිහේ බලවේගය ක්‍රියාත්මක වෙනවා. අර ඇදලා බැඳලා තියෙන විස කාන්දම කැපෙනකොට ඒකට බැඳුණු වාපිත්‍යයෙන් විස කරපුවා පිට කරන්න ඕනේ. ඕව ඇට මිදුළු අසේ පාවා හැදිලා තියෙනවා. ඒවා ඇදිලා යන තැන් එක එක කෙනාට එක එක තැන්. සමහරවල් කොඳුනාල් පීඩි ගැදෙනවා. අතපය හන්දිපත් වලින් දලිස් වලින් ඇදෙනවා. අන්න ඒ නිසා ඒ කරනකොට කැක්කුම් කල්ලන්නේ ඒකයි. දැන් මම ඒකද කියන්නේ මේ භාවනා කරනකොට ක්‍රම හතරක් තියෙනවා. ඉරියව් හතරක්. සතර ඉරියව්වෙන් භාවනා කරන්න කියලා. ඉඳගෙන භාවනා කරන මේක හිර වෙනවා. එයා සක්මණේ භාවනා කරනවා. එහෙම ක්‍රමයෙන් හදා ගන්න ඕනේ. ඒ භාවනා කරනකොට ඉරියව් මාරු කරන්න ඕනේ. ඉරියව් මාරුර කරගෙන ඉඳ ගියාම දැන් අද ගොල්ලන් තියෙන දේ තමයි ගල් ගෙඩිය තිබ්බා වගේ සමාධි වයසකට එකගෙන එහෙම එරමිනිය ගොතා ගත්තා නම් එහෙම වින්න ඕනේ හෙල්ලෙන්නේ නැතුව. නේද සමාධිය කරනවා. මේ වගේ අදහස් දීලා තියෙනවා. දැන් මෙයා බුදුදහමට එකක නැහැ. බුදුදහම තියෙනවා සතර ඉරියව්වක් අංගපසඟ අමාරු නම් කායික වෙහෙට එනවනම් ඉරියව් මාරු කරන්න ඕනේ. ඉරියව් මාරු කරන එක සමාධියට බාධාවන්නේ. සමාධියෙන් ප්‍රඥාවයි අපිට අවශ්‍ය වෙන්නේ. සමාධියෙන් ප්‍රතිඵලයක් ලබන ලෝකයක් මේ ශාසනයක් ඇතනම් ඒ අයට ඕක ප්‍රශ්නයක් කියලා පෙන්නනවා. මහණි මගේ ශාසනයේ ප්‍රඥාව මූලිකයි කියලා පෙන්නනවා. ප්‍රඥාවලයි තන දීලා තියෙන්නේ. සමාධියට නෙමෙයි. එහෙනම් ප්‍රඥාව නම් ප්‍රඥාව වර්ධනය කරගත්තාම ලැබෙනවා සමාධිය. ප්‍රඥාව නිසා හට ගන්නා වූ දි අභ්‍යන්තරීන කුණුහල ඉවත් කළා යම්කිසි අවස්ථාවකදී ධානයේ සල්සනා විහාත්ම සුඛ විහරණය එතකොට හම්බ වෙනවා. ඉතින් ප්‍රඥාව මුල් කරගෙන කටයුතු කරන්න ඕනේ. ඒකයි කාර්යය. ඉතින් ඒ නිසා එහෙම කැක්කුම් වේදනාව එනකොට ඒකට ප්‍රතිවාර වෙන්න ඉරියව් මාරු කරන්න ඕනේ. එක ඉරියව්වෙම කැක්කුම වෙනකන් තියා ඉන්නේ නැහැ. ඒක බාධකයක් නෙමෙයි ප්‍රඥාවට. පහත ඉරියව්වෙම ඉඳගෙන දහම් සිහි කරන ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව තුලින් නැගෙනා වූ සීල සමාධි දෙකක් නැගෙනවා. ඒතකොට තමයි ආර්ය සමාධිය ලැබෙන්නේ. ආර්ය සමාධිය එහෙම ගන්න ඕනේ.